හොඳටම පැහැදිලි අර තවත් තව යමක් මට අදහසක් ඉදිරිපත් කරන්න හිතුණා අර අර මනතුංග මහත්තයාගේ කතා මේ මේ අත්දැකීම් ගැන ඉදිරිපත් කරනකොට තමයි මම කරන දෙයක් තියෙනවා දැන් අපි හිතමු අපි මං හිත මම කිසි අපහසුතාවයක දැන් තියෙනවා මේ වෙලාවේ මොකක් හරි දුකක් හරි මොකක් හරි එකක් එතකොට දැන් මම හිතන දෙයක් තමයි හරි දැන් මේ මේ දුක මෙහෙම නැත්තම් ඊළඟ මොහොතේ හරි හැම වෙලාවෙම තියෙන දුකක්නේ ඉතින් මේකේ තියන් මොකද වෙන්නේ කියන හැඟීමක් ඒ කියන්නේ අර ඒ කියන්නේ මොකක් හරි වේදනාවක් අපර දිනනවා නම් හැම වේදනාවම දුකයි කියන සබ් මොකද සබ්බේ සබ්බේ ලෝකෝ සබ්බේ සංඛාර දුක්ඛ අර දුක්ඛ කියලා ඒ ආදී වශයෙන් හිතලා හරි ඉතින් මේ දැන් මේ මේ දුක කියන්නේ මොකද ඉතින් ඊළඟ එකක් තියෙන දුක කොහොමද යක් දුකනේ තියෙන්නේ කියන එක <laughs> හරි හිතලා ඒ ඒ මොහොත ඇත්තට මේ වෙලාවෙ නැති වෙලා යනවා එහෙම ඒකට තියෙන මේ බැඳීම ගැටීම ඉතින් නැති වෙලා යන ගතියකුත් තියෙනවා මට පොඩ්ඩක් මතක් කරගන්න හිතුණා ඒක හොඳද මන් දන්නේ මම හිතන දෙයක් ඒක ඇත්තටම සර් නිසා ඒක හරි නෑ දැන් අපිට දැන් දැන් මේක දුකයි කියලා මේකත් එක්කලා පැටලුණාට වැඩක් නෑ ඊළඟ අවස්ථාවත් දුකක්මනේ අපිට ගොඩනගන්නේ ඉතින් ඒක ඒක ඇත්තටම අර සාපේක්ෂ වශයෙන් හිතීමක් වෙන්නත් පුළුවන්. හැබෑවට ධර්ම අර්ථ වශයෙන් හිතුවොත් ඒක ලොකු ගැඹුරක් තියෙන කතන්දරයක් එතන තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඇත්තටම දුක්ඛ කියලා කිව්වහම අපි දැන් මේ සැපයි කියලා ගන්න එක ඇතුලේ තියෙන දුක්ඛනේ. එතකොට එතන තියෙන්නේ සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ, පීලන දුක්ඛ, සංతాප දුක්ඛ මේ ඔක්කොම අපි සැපයි කියන එක ඇතුලේ. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවනම් ඒ හට ගැනීම බිඳීම් දෙකෙන් පෙළෙනවා ඒ සංස්කාරය. එතකොට අපිට ඒක සැප වේදනාවක් හැටියට දැනුණාට ඉන්ද්‍රියන්ට ඒක සැපයි කියලා දැනුණාට ඒ සංස්කාර ධර්මයේ දුක්ඛ ලක්ෂණයයි. ඉතින් ඒක අපිට ගැඹුරින් දකින්න පුළුවන් නම් ඔතන ලොකු දෙයක්. හැබැයි අර මතු පිටින් දැක්කා වුණත් ඒ කියන්නේ ඉතින් දැන් මේකත් එක මම ගැටෙන්න දෙයක් නැහැ. ඊළඟට එන එකත් ඉතින් මම කැමති දෙයක්ම නොවෙන්න පුළුවන්. ඉතින් කරකශ දේවල්, කටුක දේවල්, දුක් සහිත දේවල් කියලා අර වේදනා අර්ථයෙන් බැලුවා වුණත් යම් තරමක සහනයක් එතන තියෙනවා. අර පරමාර්ථමය වශයෙන් අපිට බලන්න පුළුවන් නම් ඊටත් වඩා ලොකු ගැඹුරකට අපිට යන්න හොඳ අවකාශයක් එතන විවෘත වෙනවා. අතරම සවන්නස මේක හරි ගැඹුරක් තියෙනවා. මොකද දැන් ඇත්තම අර අර අර එක එක තැනකදී මම මතකයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවානේ මේ අවේදිත සුඛයක් කියලා මොකද සැප වේදනාවක තියෙන්නේ දුකමයි කියන. එතකොට කියන්නේ වේදනාවක් නැති තැන තමයි සැපය කියන එක. වේදනාවක් නැති නැති තැනක තමයි සැපයක් තියෙන්නේ කියන එක. වේදනාව තියෙනවා නම් වේදනාව තියෙනවා නම් එතන සංස්කාරනේ. ඉතින් සංස්කාරය අපිට දැනගන්න විතර දුකයි. මේ ඇත්තම වන දෙක හරියට මේ eh, බොහොම ලේසියෙන් ඒ අවස්ථා මග අරගන්න පුළුවන් දුකක් නොවේ. කියන්නේ මේ ඒ කම්පා නොවි එහෙම ගතියක් මම අත්දකිනවා. ඒක ඉතින් ලේසි වෙන්නේ පුහුණු කරගත්තු කෙනාට. එහෙම නැති කෙනාට ඔය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නත් පහසු නැහැ. ඉතින් ওই eh, විදිහට ටික ටික එහෙම උත්සාහ කරනකොට අපිට ගොඩක් ඒ తත්වය බොහොම පහසුවෙන් පවත්වා ගන්න පුළුවන්. ඒක ඒක වටිනවා. හොඳයි සවනස්. තේරුම් ගන්නයි. සරණයි